තෙරුවන් සරණයි. අපි අද හිතුවා බොහෝ දෙනෙකුගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපි මේ කරගෙන යන වැඩේ. ඇත්තටම අපි මේ පහදලා දෙන්නේ හිත හදන හැටිනේ. අධ්‍යාත්මය දියුණු කරන හැටිනේ. ඉතින් බොහෝ දෙනෙකුට මේක ගොනු කරගන්න හැටි වැඩිය වැටහෙන්නේ නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේම දේශනා කරලා තියෙනවා මේ හිත හදන වැඩේට අපි අනුග්‍රහ කළ යුතු ආකාර. ඉතින් මං හිතුවා අද අන්න ඒ ගැන දේශනාවක් කරන්න. එතකොට යම්කිසි විදිහකට වැටහීමක් එයි කියලා හිතුණා අපි මේ කරන වැඩේ මොකක්ද කියලා. භාගතුන් වහන්සේ මේ කාරණා දේශනා කරලා තියෙන්නේ අංගුත්තර නිකාය පංචක නිපාතයේ තියෙන සූත්‍රයක් අනුග්‍රහිත සූත්‍රය කියලා. ඉතින් ඒ කියන්නේ මේ <clears throat> අපි කරගෙන යන වැඩේට අනුග්‍රහ කරන්න ඕනි කොහොමද කියලා තමයි මේකේ තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාවන්ව විස්තර කරනවා මේ අනුග්‍රහිත සූත්‍රයේ. මේ අනුග්‍රහ කරන කාරණා පහක් දේශනා කරනවා. ඉතින් මේකේ සඳහන් වෙන්නේ ඒවායෙන් අපේ අධ්‍යාත්මික මගට අනුග්‍රහ නොකළොත් අපේ අධ්‍යාත්මික මග ඇන හිටිනවා. ඉස්සරහට යන්න බෑ. ඒ කියන්නේ අපි මේ පාරට එන්නේ සම්මා දිට්ඨියක් නිසානේ. අපි ඉන්නේ මිත්‍යා දෘෂ්ටි වල. ඉතින් හරි පාර මොකක්ද කියලා යම්කිසි විදිහකට තේරුම් අරගෙන මේ පාරට ආවට පස්සේ අපි මේ කාරණා වලින් ඒකට අනුග්‍රහය නොදුන්නොත් අපි අත්වැල සැපයුවේ නැත්තම් ඒ සම්මා දිට්ඨිය පහු බහිනවා ඒක පිරිහෙනවා ඒක මලකට කනවා ඒක විනාශ වෙන්න ඉඩකඩ වැඩි. ඉතින් අන්න එහෙම කාරණා පහක් භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ ගැන තමයි අපි අද විස්තර කරන්නේ. දේශනාව සමහර විට දිග වෙන්නත් පුළුවන් පොඩ්ඩක්. පළවෙනි එක තමයි අංග එක තමයි අපි එහෙම අනුග්‍රහ කළ යුතු පළමු කාරණය තමයි අපි සීලයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඉතින් මේ සීලය ගැන ඇහෙනකොටම මිනිස්යාගේ මූණ ඇඹුල් වෙයි, කම්මැලි හිතෙයි, දේශනාව අහන්න බෑ කියලා හිතෙයි. එච්චරටම අද අපේ රටේ බෞද්ධ කියලා ඉන්න මිනිසුන්ට සීලය වහ කදුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ පටන්ගත්තු පාර අපි මේ යන්න හදන අරමුණ වෙනුවෙන් අපි නිතරම අනුග්‍රහ කළ යුතුයි සහාය දැක්විය යුතුයි මේ සීලය කියන කාරණයෙන්. එහෙම නැති වුණොත් වෙන්නේ අර මං මුලින් කිව්වා වගේ මේ මග මල අල්ලනවා, මලකට කනවා, එක තැන පල් ගන්නවා, ඉන්න තැනිනුත් පහලට වැටෙන්න ගන්නවා. අපේ හිත දියුණු වෙන්නේ නැහැ. ඉතින් අද ගොඩාක් අයට ඒ දේ වෙලා. ගිහි පැවිදි ભેදයක් නැතුව දෙගොල්ලන්ටම මේ දේ සිද්ධ වෙලා තියෙනවා. කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් ඔබ බාර ගන්න කැමති වුණත් අකමැති වුණත් ඒක තමයි ඇත්ත. ඉතින් අපි දැනගන්න ඕනේ මුලින්ම මේ සීලය කියන එක අනුග්‍රහ කරගනිද්දී මුලින්ම අපි දැනගන්න ඕනේ මේ ලෝකය පිහිටලා තියෙන දුක මත කියලා. දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතෝ කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මේ ලෝකය දුක මත පිහිටලා තියෙන දෙයක්. මේක බුද්ධ වචනය. සමහරු හිතන් ඉන්නවා මේ ලෝකේ දුකක් නැහැ සැපක් විතරයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඉතින් භාග්‍යතුන් වහන්සේටත් එහා ගිය අය වෙන්න ඕනේ එහෙම හිතන්නේ. ඉතින් අපි එහෙම හිතලා අපි භාග්‍යතුන් වහන්සේගේ වචනය අනුව මේක ඉස්සරහට බලාගෙන යමු. එතකොට අපි දැනගන්න ඕනේ මේ ලෝකය දුක මත පිහිටලා තියනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ලෝකය ත්‍රි ලක්ෂණයට යටයි. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සනාතන ධර්මයක් මේ ලෝකේ තියෙන්නේ. ඉතින් මේක බුද්ධ වචනය වෙලා තියෙද්දිත් සමහරු කියනවා මේ ලෝකේ දුකක් නැහැ කියලා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා සනාතන ධර්මයක් භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙද්දිත්. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ දුක සම්බන්ධයෙන් හරි සියුම් විදියට හරි ගැඹුරුවට තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දුක දුකක් හැටියට 100ට 100ක් දකින්න දැක ගන්න දැන ගන්න පුළුවන් නම් අන්න ඒක විතරයි දුක ගෙවම් කරන්න තියෙන එකම ක්‍රමය කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒක තමයි අපිට තියෙන එකම සැපය. දැන් මේ චතුරාර්ය සත්‍යයේ මුල්ම ආර්ය සත්‍ය දිහට තියෙන දුකනේ. එතකොට මේ දුක අවබෝධ කරනවා කියලා කියන්නේ ඔන්න ඕකයි. හැබැයි අපි දන්නේ දුකෙන් පලා යන්න. අපි නිතරම කරන්නේ දුකෙන් පලා යන්න, දුක තල්ලු කරන්න. ඒත් ඇත්තටම ඔබ ශාක්‍ය පුත්‍රයෙක් නම් ඔබ ශාක්‍ය සිංහ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් චරුචරු ගානේ නැතුව ඒ දුක හරහා යන්න. ඒ දුකට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක විතරයි අපිට කරන්න තියෙන එකම ක්‍රමය මේ දුක කියන්නේ මොකක්ද මේ සත්‍ය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඉතින් ඇත්තටම මේක කරන්න අපිට ලොකු විප්ලවීය මනසක් ඕනේ. ලොකු රැඩිකල් මනසක් ඕනේ. මොකද අපිට ලෝකේ උගන්වන්නේ දුක තල්ලු කරලා සැප හොයන්න පුළුවන් කියලානේ. ඉතින් ඒකට හාත්පසින් විරුද්ධ අදහසක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ කියන ක්‍රමයට අනුව අනුගමනය කළොත් විතරමයි ඔබට නියම සැප කියන එක හමුවන්නේ. එතකොට දැන් චතුරාර්ය සත්‍යයේ පළමු සත්‍ය විදිහටනේ මේ දුක තියෙන්නේ. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ දුකට හේතුව වශයෙන් උන්වහන්සේ පෙන්නලා දෙන ප්‍රධාන කාරණය තමයි තණ්හාව. ඉතින් මේ තණ්හාව කියලා අපි එකට ගත්තට මෙතන කෙලෙස් ගුලියක් තියෙන්නේ. කෙලෙස් බලමුලුවක් තියෙනවා. ඉතින් මේ කෙලෙස් එක එක කාණ්ඩවලට එක එක විදිහට විග්‍රහ කරන්න පුළුවන්. මම ඒ ගැන කලින් වීඩියෝ එකක් සඳහන් කළා. මේ කෙලෙස් තියනවා වීතික්කම කෙලෙස්, පරිඋට්ටාන කෙලෙස්, අනුසය කෙලෙස් වශයෙන් බෙදන්න පුළුවන් කියලා. එතකොට මේකේ අනුසය කෙලෙස් කියලා කියන්නේ අපේ හිතේ නිකන් නිදාගෙන ඉන්න ඇතුලේ හැංගිලා තියෙන කෙලෙස් කොටාසයක් තියෙනවා. අන්න ඒවට තමයි අනුසය කෙලෙස් කියන්නේ හරියට නිකන් සර්පයෙක් නිදාගෙන ඉන්නවා වගේ. විස සහිත විස ගෝර සර්පයෙක් නිදාගෙන ඉන්නවා වගේ. ඉතින් යම් කිසි හේතුවකට ඒ නිදාගෙන ඉන්න කෙලෙස් ටික ඇවිස්සුනොත් අන්නේ ඇවිස්සෙන කෙලෙස් වලට අපි කියනවා පරිඋත්තාන කෙලෙස් කියලා. ඒවා හිතට පහළ වෙන්න පටන් ගන්නවා. හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. ඒක නිකන් හරියට අර නිදාගෙන ඉන්න සර්පයාට යම්කිසි ශබ්දයක් ඇහුණාට පස්සේ ඒ සර්පයා නිකන් නැගිටිනවා වගේ. ඒ සර්පයාට සද්දයක් ඇහුණාම අනතුරක් දෝ කියලා හිස ඔසවලා නැගිටිනවා ඒ විසකෝර සර්පෙක්. එයා එයා වුණත්. ඉතින් ඊට පස්සේ වෙන්නේ මොකක්ද? මේ හිතේ පැන නැගිච්ච කෙලෙස් ටික නිසා පරිඋට්ටාන කෙලෙස් නිසා අපිට ආගමක් දහමක් නාමයෙන් හික්මීමක් නොතිබුණොත් වෙන්නේ අර පරිඋට්ටාන කෙලෙස් වීතික්කම වශයෙන් එලි බහින්න පටන් ගන්නවා සමාජ නීති උල්ලංඝනය කරගෙන ලැජ්ජ බය බිඳගෙන තමන්ගේ කෙලෙස් හරහා ආපු ආශාවන් ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා හරියට අර හිස ඔසවපු සර්පයා දෂ්ට කරනවා වගේ ඉතින් මෙන්න මේ වීතික්කම කෙලෙස් වලට භාග්‍යවතුන් වහන්සේ දුන්නේ එකම එක බෙහෙතයි. ඒකත් මම අර වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඒ බෙහෙත වෙන මොකක්වත් නෙමෙයි සීලය. සීලය හැර වෙන කිසිම බෙහෙතක් මේකට නැහැ. ඉතින් ඇත්තටම අපි මෙහෙම කිව්වා වුණා වුණත් මේ සිල්පද බිඳිනවා කියන එක අද ලෝකෙට බොහොම සරල දෙයක් වෙලා. ඉතින් මේ සිල්පද බිඳින එක ලෝකෙට පේනවා. තව කෙනෙකුට මේක දැනෙනවා. මොකද මේ වීතික්කම කෙලෙස් උල්ලංඝනය කරන්න බෑ දෙවන්නේක් නැතුව. තනිව කරන්න පුළුවන් දේවල් නෑ. හොඳට සිල්පද ටික බලන්න අපි ඕනම සිල්පදයක් බිඳිද්දි තව කෙනෙකුට ඒක යනවා. තව කෙනෙක් සම්බන්ධ වෙනවා. ඉතින් අන්න ඒ නිසා මේක සමාජයට පැතිරෙන නිසා මේ සීලයක් නැති සමාජය සීලයක් නැති සමාජයක මිනිසුන් ජීවත් වෙනකොට මිනිසුන්ගේ මනස පහත් තත්ත්වයට නීච තත්ත්වයට තිරිසන් සත්ත්වයට වැටෙනවා. ඉතින් අද ඔන්න ඕක ෆැෂන් එකක් වෙලා. සිල් පද බින්දින එක ට්‍රෙන්ඩ් එක වෙලා. හොඳට බලන්නකෝ සිල් බින්දම අද පාටිත් තියෙන ලෝකයක් තියෙන්නේ. ඉතින් මෙහෙම ලෝකයක් ගිනි නොගෙන තියෙයිද? මෙහෙම ලෝකයකට මිනිස්යන්ට මානසික සහන එයිද? සිල් පද බින්දින එකට පාටි තියනවා කිව්වහම ඉතින් මේ සිල් බිඳීම කියන එක මේ ෆැෂන් එක බවට පත් වෙලා තියෙන්නේ ඇයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද? මේකට හේතුවක් තියෙනවා. හේතුව තමයි මේ සිල්පද බිඳීම් වශයෙන් මේ කරන වැරැද්ද නිසා ඒ අයගේ මනසේ ස්වභාවයෙන්ම මානසික ආතතියක්, මානසික අසහනයක්, පීඩාවක්, බයක් තැති ගැනීමක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක 100%ක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඔය මොනවා කිව්වත් සිල්පද බිඳින අයගේ මනසේ හැම තත්වයක් හට ගන්නවා. ඉතින් එතකොට මේ ආතතියක් අසහනයක් මනසට ආවට පස්සේ මේගොල්ලෝ මේක දුරු කරගන්න මොකද්ද කරන්නේ දන්නවද මේ මනසේ හටගත්තු ආතතිය අසහනය දුරු කරගන්න ඒගොල්ලන්ට පේන තෙක් මානයකවත් හරි ක්‍රමයක් නැහැ අන්න ඒ නිසා ඒගොල්ලන්ගේ වටේ තියෙන්නෙම ඒ ආතතිය අසහනයට තව තවත් උදව් දෙන ඒ සිල් බිඳින වැඩ වැඩ විතරමයි ඒගොල්ලන්ගේ වටේ ඒගොල්ලන්ට පේන්න තියෙන්නේ. ඒගොල්ලන්ගේ වටේ ඉන්නයි කියා දෙන්නෙත් ඒවා විතරයි. ඒගොල්ලෝ දන්නෙත් ඒවා විතරයි. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ තියෙන ආතතිය අසහනෙන් අත මිදෙන්න කරන්න තියෙන්නේ සිල් බිඳින එක විතරමයි කියලා. ඉතින් එයා ආයෙත් ඒ වැඩේටම තමයි යන්නේ. එයාට ගැළවිල්ලක් පේන මානෙකවත් නැහැ. මේකට ගොදුරු වුණාට පස්සේ මෙයාට තියෙන බලවත්ම ගැටලුව තමයි තනි වෙන්න බෑ. මේ ආතතිය අසහන එනකොට යාලට තනි වෙන්න බෑ තනි වෙච්ච ගමන් ඒගොල්ලෝ කරපු වැරදි මතක් වෙලා විඳවන්න පටන් ගන්නවා එතකොට මේගොල්ලෝ කරන්නේ තනිකම නැති කරගන්න පිරිසක් ඇසුරු කරනවා හැබැයි එයාලට ඇසුරු කරන්න තියෙන්නේ දුස්සීල පිරිසක් සිල්පද බිඳින සිල්පද බිඳින්න ආවඩන පිරිසක් අන්තිමට ඒගොල්ලන්ට වෙන්නේ ආය ආයෙත් සිල්පද බිඳින තැනකට වැටෙන්නමයි මෙන්න මේ නිසා තමයි මේ වර්තමාන සමාජයේ විශාල පිරිසක් තනි වෙන්න බය වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට බණක් භාවනාවක් කරන්න ගිහිල්ලා ඇස් දෙක තප්පරයකට දෙකකට පියා ගන්නවත් බෑ. ඒත් ගැස්සෙනවා බය හිතෙනවා. ඉතින් ඔබ දැන් ඔබේ Papuවටම තට්ටු කරලා අහන්න ඔබටත් මෙහෙම වෙලා නැද්ද කියලා. ඉතින් නමුත් මෙතනදී ඔබ හොඳට මතක තියාගන්න ඕනේ තමන්ට තමන් ගැන විශ්වාසයක් එනවා නම් සීලය ගැන paluddක් නැතිව තමන් අවංකයි කියලා දන්නවනම් එයාට ඇත්තටම තනි වෙන්න කවදාවත් බයක් එන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි ඔබ අවංකයි නම් ඔබ ඔබ අතින් මොන වගේ වැරැද්දක් වුණත් අවංක කෙනෙකුට හැකියාව තියෙනවා ඒ අඩුපාඩු හදාගෙන නැවත සිල්වත්ව කටයුතු කරන්න. මෙතනදී අවංක නෑ කියලා කියන්නේ කපටිකම කියන එකට ඒ අය ඇත්තටම මේ අවංක නැති කපටිකම තියන අය ලෑස්ති නෑ තමන්ගේ වරද පිළි අරගෙන හදාගන්න. ඒ අයට ඉතින් මේ සැනසීම එන්නේ නෑ. ඒ නිසා සිල්පදයක් බිඳුනත් අවංකකම තියෙන කපටිකම නැති මිනිස්සයාට පුළුවන් ඒ වරද බාරගෙන හදාගෙන ඉස්සරහට යන්න. එයාට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එයාට මේ තනිකන් දෝෂේ එන්නේ නැහැ. මෙතන මම පොඩි දෙයක් මතක් කරනවා මගේ ළඟට උපදෙස් අරගෙන බොහෝ පිරිස් එනවා. ඉතින් ඔහොම ආපු එක චරිතයක් හිටියා ඒ මිනිස්සයා ළඟ බොරුවයි කපටිකමයි උප්පරිමේ තියෙන කෙනෙක්. මට හිතෙන්නේ ලේවලටම මිශ්‍ර වෙලා ලේවලින්ම ඇවිල්ලා තියෙන දෙයක් පුදුම විදියට බොරුවයි කපටිකමයි. ඉතින් මේ මනුස්සයා කාන්තාව දෙන්නෙක් එක එක සැරේ සම්බන්ධයක් පටන් අරගෙන හිටියේ ඒ වෙනකොට. ඉතින් මම ඇහුවා හුමාවට පස්සේ ඇයි ඔබ එහෙම කරන්නේ? ඔක ලොකු පාපයක් නේද කියලා. එතකොට මේ කෙනා දීපු උත්තරේ මොකද දන්නවද? ඒ කෙනා කිව්වා මොනතරම් සම්බන්ධතා තිබුණත් දෙන්නට දෙන්න කැමති නම් ඒක ඒක කොහොමද අහනවා පාපයක් වෙන්නේ. ඉතින් මෙතන මේ ප්‍රශ්නේ අහන මේකේ අරුමේ තමයි මේ මිනිස්සයා කියනවා මේ මිනිස්සයාට ප්‍රාර්ථනාවකුත් තියනවලු බුදු වෙන්න. හිනහා යන කතා. ඉතින් බෝසත් කමටත් කැලලක් මෙහෙම චරිත පිනපව සිදුවෙන විදිහවත් දන්නේ නැතුව අවංකකම සත්‍යවාදී කම කියන එකවත් දන්නේ නැතුව බුදු වෙන්න ප්‍රාර්ථනා කරන්නේ. එහෙම දේවල් වෙයිද? මොකද අපි අහලා තියෙනවා මහබෝසතාණන් වහන්සේ සංසාරේ හැම වැරද්දක්ම කරලා තියෙනවා බොරුව විතරයි කරලා නැත්තේ. ඒවා දිග කතා. ඉතින් අන්න එහෙම ලෝකයක්. මේ දෙන්නට දෙන්න පව් කරන්න කැමති නම් ඒක කොහොමද අහනවා පවක් වෙන්නේ. ඉතින් අපි කවුරුවත් පව් කරන්නේ නැහැ අකමැත්තෙන්. හැම කෙනාම පව් කරන්නේ කැමැත්තෙන් තමයි. තනි කරම භාග්‍යතුන් වහන්සේට පාර ගහන්නේ. එයාලට තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ ඉන්න මතය නිසා ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරන්නේ බුදුරජාණන් වහන්සේ කියලා. ඉතින් එහෙම චරිත ගැන පිළිකුල් සහගත තත්ත්වයක් තමයි මිනිස්යන්ගේ හදවත්වල හටගන්නේ. ඉතින් අද සමාජයේ ඉන්න බහුතරය ඉන්නේ ඔන්න ඔතන. හොඳට බලන්න ඔබ සමාජය දිහා හොඳට හැරිලා බලන්න මේ වගේ චරිතවල මේ වගේ අදහස් දරන මේ වගේ චරිතවල ජීවිතවලට වෙලා තියෙන්නේ මොකක්ද කියලා බලන්නකෝ. නිවි හැනහිල්ලේ පොඩ්ඩක් පරිශ්‍රණය කරලා බලන්න හරියට විඳවනවා මේගොල්ලෝ. විඳවන්න වෙනවා ලෝකෙට හංගගෙන හිටියත්. ඉතින් ඒ නිසා ඔබ මතක තියාගන්න ඕනේ ඔබ සිල් බිඳින තැනට කැත විදිහට ගියොත් ඔබේ මනසටත් වෙන්නේ ඔන්නෝක තමයි. ඉතින් මතක තියාගන්න මම මේ පව් කරන අයට අකුසල් කරන අයට වැරදි කරන අයට ගල් ගහනව නෙමෙයි. ඔබට නැගිටින්න තම ඔබට නැගිටින්න තවම අවස්ථාව තියෙනවා ඔබ මැරිලා නැති නිසා. අන්න ඒකට ඔබේ හිතට ධෛර්යයක් දෙන්න තමයි මම මේ චුට්ටක් ටොක්කක් කනලා වගේ පොඩ්ඩක් රිදෙන්න කතා කරන්නේ. එතකොට තමයි ඔබ සහලවලා එන්නේ මේකේ මෙහෙම දෙයක් නේද තියෙන්නේ කියලා. ඒ නිසා මම මේ පොඩ්ඩක් රිද්දලා කතා කරනවා. ඕනම පවකාරයකට මේ ශාසනය නැගිටින්න අවස්ථාව තියෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේ කෙනෙක් පහළ වුණේ නැගිටින්න උදව් දෙන්න තමයි පවකාරයන්ට. ඒ නිසා ඔබ මේ අහුවෙලා ඉන්න උගුලයි මට පෙන්නලා දෙන්න ඕනේ. ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබ මොන ක්‍රමයකට හිත හදාගන්න උත්සාහ කළත් ඒ සඳහා ඔබ භාවිතා කරන අරමුණ දිගේ ඔබට ඉස්සරහට යන්න ඕනි නම් අනිවාර්යයෙන්ම සීලය අවශ්‍යයි. සීලය නැතුව ඔබට ඒ ඒ අරමුණ දිගේ ඉස්සරහට හිත දියුණු කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ සීලය කියන එක හරහා පදනම් වෙලා තමයි අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒක හරියට ෆවුන්ඩේෂන් එක වගේ ගයක් හදන්න අපිට ෆවුන්ඩේෂන් එකක් දානවා වගේ. එතකොට දැන් ඔබට සමහර විට හිතෙනවා ඇති දැන් අපි මෙච්චර දවසක් වීඩියෝ වල සඳහන් කළේ සතිමත් වෙන්න සතිමත් වෙන්න මොනවා වුණත් කමන්නේ ඔබ දැන් ඉන්න තැන ඉඳන් සතිමත් වෙන්න කියලානේ කිව්වේ. එතකොට මේ කියන කතාවත් එක්ක ඕක පරස්පර විරෝධීනි කියලා ඔබට හිතෙනවා ඇති. ඇත්තටම මෙතන පරස්පර විරෝධීතාවයක් නැහැ. ඔබට මේකේ ගැඹුර තේරෙන්නේ නැති නිසායි ඔබට එහෙම සිතුවිල්ලක් ආවොත් එන්නේ. මෙතනදී අපි සඳහන් කරේ අපි ඉන්න තැන ඉඳන් සතිමත් වෙන්න කියලා කියන්න හේතුව තමයි ඔබ සතිමත් වෙනකොට ඔබට තේරෙන්න ගන්නවා වැඩි දුරක් යන්න කලින් මෙතනින් එහාට මේ මග යන්න බෑ මට සීලේ නැතුව කියලා. අන්න එතනදී ඔබට කවුරුවත් බලෙන් කියන්න ඕනේ නැහැ සිල් රකින්න කියලා. ඔබට කවුරුවත් බලෙන් කියන්න ඕනේ නැහැ සිල් සමාදන් වෙන්න කියලා. ඔබට සීලයට අනිවාර්යෙන් එන්න සිද්ධ වෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් සම්ප්‍රදායානුකූලව කරන්නේ සීලයකට ඇවිල්ලා තමයි භාවනාවක් පටන් ගන්නෙ. ඒක නිකන් බලෙන් වගේ තමයි අපේ මනසට දාන්නේ. කොහොම නමුත් අපි සීලයකට ඇවිල්ලා මේ වැඩේ ටිකෙන් ටික කරගෙන යද්දී සතිය කියන එක බලගෑන් වෙනකොට මේ සතියට සම්පජඤ්ඤය කියන එක එකතු වෙනවා. සම්පජඤ්ඤය කියන්නේ සාමාන්‍යයෙන් කිව්වොත් නුවණ. මේ සති සම්පජඤ්ඤය දෙක ආව එකතු වුණාට පස්සේ ඔබට තේරෙන්න ගන්නවා ඒ යෝගාවචරයට තේරෙන්න ගන්නවා තවදුරටත් ඉස්සරහට යන්න බෑ සීලය කියන එක හරියට නැතුව කියලා. එතකොට අපි අර කලින් බලෙන් රැකපු සීලය දැන් ඔබට කැමැත්තෙන්ම ස්වභාවයෙන්ම ඔබ තුල හට ගන්න පටන් ගන්නවා. සීලය රකින්න දෙයක් නෑ ඔබේ මනස සීලය බවට පත් වෙනවා. ඒක ස්වභාවිකත්වයේ බවට පත් වෙනවා. අන්න ඒ නිසයි කියන්නේ ඔබ ඉන්න තැන ඉඳලා වැඩේ කරන්න පටන් ගත්තොත් අවංකවම මේ වැඩේ ඒ කියන්නේ සතිමත් වෙන්න පටන් ගත්තොත් ඔබට වැඩි දුරක් පවු කර කර යන්න ලැබෙන්නේ නැහැ. ඔබට වැඩි කාලයක් පවු කරන්න ලැබෙන්නේ නැහැ. ඉබේම නිකම්ම ඒ පවු ටික ඔබේ මනසෙන් අයින් වෙන තැනට මනස එනවා. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙන දෙයක්. අන්න ඒ නිසා තමයි අපි අපි ඔබට කියන්නේ ඉන්න තැන ඉඳලා දැන් සතිමත් වෙන්න පටන් ගන්න කියලා. ඉතින් ඒ නිසා මම කලින් ඉන්ද්‍රිය ධර්ම ගැනත් දේශනාවක් කළා. අන්න ඒකෙත් මම සඳහන් කළා. ශ්‍රද්ධා, විරිය, සමාධි, ප්‍රඥා අපිට බලෙන් හදන්න බෑ. ඒ ඒ ටික හැදෙන තැනට අපිට වැඩ කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ හතර මැද්දේ තියෙන සතියට අත දීගෙන. සතිමත් වෙන්න උත්සාහ කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාව, වීරිය, සමාධි, ප්‍රඥා කියන ගුණධර්ම වැඩෙන්න ගන්නවා. ඒ නිසා ඔබ හිතාගෙන ඉන්න ඔබේ ওই අධ්‍යාත්මික මගට අනිවාර්යයෙන්ම සීලය කියන එක අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් ඔබට ඉස්සරහට යන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මම මේ සීලය වෙනුවෙන් ටිකක් වෙලා ගත්තේ ඒක ගොඩක් වැදගත් නිසාද සමාජයට සහ මේ අධ්‍යාත්මික මගට ඒක පදනම වගේ වැටලා තියෙන නිසා. ඔන්න ඕක තමයි පළවෙනි අනුග්‍රහිතය. දෙවෙනි අනුග්‍රහිතය තමයි සුත අනුග්‍රහිතය කියන්නේ. ඒ කියන්නේ අපි මේ වැඩේට බැස්සට පස්සේ ඒකට අනුග්‍රහ කරන එකට මඟ පෙන්වන එකට මේ වැඩේ ඉස්සරහට යාදීලා අරගෙන යන්න අනිවාර්යයෙන්ම බණක් අහන්න ඕනේ. හැබැයි බණක් අහනවා කියලා මේ ලෝකේ තියෙන ඔක්කොම බණ අහා ඔළුව පුරවගත්තොත් ඔබට මේ වැඩේ ඉස්සරහට කරගෙන යන ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සැක සංකා කුකුස් අතිශයින් මතුවෙනවා. ඒ වගේම මනසේ විතර්ක වැඩි වෙනවා. ඒ කියන්නේ මනසේ විතර්ක වැඩි වෙනවා කියන්නේ ඇතුළත කතාව වැඩි වෙනවා. අර ඇතුළේ තව එක්කෙනෙක් කතා කරනවා වගේ ඉන්නේ. එයා වැඩි වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔබ භාවනාවක් කරන්න ඉඳගත් ඉඳගෙන SPA ගත්ත ගමන්ම ලේසි වෙන්නේ නැහැ ඔබේ හිත ඒක අරමුණකට ඒකාග්‍ර කරන්න. අන්න ඒ නිසා තමයි අද ගොඩාක් අය භාවනා කරනකොට භාවනා කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඉඳගත්තාම සිතුවිලි එනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද ඔබ සිතුවිලි වැඩි වෙන විදිහට සපෝට් එක දීලා, සිතුවිලි වැඩි වෙන විදිහේ දේවල් කරලා, ඒකට පොහොර දාලා, දැන් සිතුවිලි වැඩි කියලා කෑ ගැහුවට කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ කොහොමද මේ දේවල් එකිනෙකට බැඳිලා වැඩ කරන්නේ කියලා. ඒකයි කියන්නේ මේ අධ්‍යාත්මික මග යන එක ලේසි වැඩක් නෙමෙයි. හරියට අර ගෙදර යන ගමන් ෆුඩ් සිටියට ගිහිල්ලා බඩු අරන් යනවා වගේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේකට මං අර කලින් කිව්වා වගේ මේකට පේ වෙන්න ඕනේ මේක දෝතින් අරගෙන කරන්න ඕනි දෙයක්. එහෙම නැත්තම් මේක යා දෙන්නේ නැහැ. ඉස්සරහට යන්නේ නැහැ. හරියට අර දල්වපු පහන් දැල්ලක් නිවෙන්නේ නැතුව තියාගන්න නම් හතර වටින්ම හමන සුළඟින් ඒක පරිස්සම් වෙන විදිහට තමයි අපි ඒ පහන දල්වන්න ඕනේ ඊට පස්සේ පරිස්සම් කරන්න ඕනේ. ඉතින් ඇත්තටම ඔබට අවංකවම අවශ්‍යයි නම් ඔබේ හිත දියුණු කරගන්න ඔබට සිද්ධ වෙනවා ඔබේ පුහුණුවට අදාළ අනුග්‍රහ කරන ධර්මදේශනාවක් කරන්න. එහෙම නැතුව ලෝකේ තියෙන ඔක්කොම බණ ඇහුවොත් ඔබේ ඔබේ ඒ ගත්තු මග වැඩෙන්නේ නැහැ. මේවා කර්මස්ථානාචාර්යවරු අනාදිමත් කාලෙක ඉඳලා භාවනා කමඨහන් දෙන උත්මයෝ දාන්න දේවල්. අපේ රටේ විතරක් නෙමෙයි. මම මේ කියන්නේ ලෝකේ තේරවාදී බුදුදහම තියෙන බුරුම, තායිලන්ත කියන රටවල් දෙකත් ප්‍රසිද්ධයි. තව ලාඕස් කාම්බෝජ කියන රටවලුත් තියෙනවා මේ මේ රටවල් වල අධ්‍යාත්මය දියුණු කරපු ශ්‍රේෂ්ඨ ගුරුවරු ඉන්නවා සැකයි නම් ඒ අයගේ දේශනා හොයලා බලන්න, ඒ අයව ආශ්‍රය කරන්න, ඒ අයගෙන් කමටහන් ගන්න. ඒගොල්ලොත් කියන්නේ ඕකම තමයි. ඒගොල්ලෝ දන්නවා මේක ලස්සනට වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි මේ අනුග්‍රහය දක්වන්න ඕනේ. අපි කරගෙන යන වැඩේට අනුග්‍රහ වෙන බණක් විතරයි. නැත්තම් ලෝකේ තියෙන ඔක්කොම බණහන්න ගියොත් විතර්ක වැඩි. ඔන්න ඕක තමයි දෙවැනි අනුග්‍රහය, සුත්තමය අනුග්‍රහය. තුන්වෙනි එක සාකච්ඡා අනුග්‍රහිතය. එතකොට මේ සාකච්ඡා අනුග්‍රහිතය කියන එකේදී අපි තේරුම් ගන්න ඕනේ අපි අපේ හිත හදනවා කියලා කිව්වට මේ අධ්‍යාත්මික මග යනවා කියලා කිව්වට මේක අපිට ඕනි ඕනි විදිහට අපිට කරන්න බෑ. මොකද අපි මේ යන්නේ අපි කවදාවත් සමහර විට සංසාරේ නොගිය පාරක. මේ ජීවිතෙත් කවදාවත් නොගිය පාරකනේ යන්නේ. උදාහරණයක් ගත්තොත් ඔබ හිතන්න ඔබ කවදාවත් නොගිය පැත්තක සංචාරයක් යනවා නම් ඔබ ඒ දිශාවල් ගැන කොහෙන් හරි ගයිඩ් එකක් ගන්නවනේ. එක්කෝ මිනිස්සෙක් ගන්නවා, එක්කෝ දැන් ඉන්ටර්නෙට් තාක්ෂණය ගන්නවා, එක්කෝ සිතියමක් ගන්නවා, එක්කෝ ඒ ප්‍රදේශේ මිනිස්සෙක්ගෙන් හරි දේවල් අහගෙනනේ යන්නේ. මෙහෙම කරන්නේ පාර වරදින්න තියෙන ඉඩකඩ වැඩි නිසා. එතකොට ඔබ ඒ ගයිඩ් එක ගන්නෙත්, ඒ උපදෙස් ගන්නෙත් ඔබට විශ්වාසනීය කෙනෙක්ගෙන්, විශ්වාසනීය ක්‍රමයකට. එහෙම නැති වුණොත් ඒත් වරදින්න තියෙන ඉඩකඩ වැඩි නිසා. අන්න ඒ වගේ අපි මේ යන්නේ අපි කවදාවත් නොගිය පාරක නම් අපිට අනිවාර්යෙන්ම ගයිඩ් එකක් ඕනේ. <clears throat> ඒ කියන්නේ අපිට ගුරුවරයෙක් අවශ්‍යයි. ගුරුවරයෙක් කියන්නේ කමටහන් දෙන්න පුළුවන් දක්ෂ ගුරුවරයෙක් අවශ්‍යයි අපිට. එහෙම නැතුව ඔබට කවදාවත් අරහෙන් මෙහෙන් එක එක දේවල් එකතු කරගෙන අපේ හිතුමනාපෙට මොනව හරි කරන්න ගියොත් වෙන්නේ ඔබට ලියා ගන්නවත් බැරි කටුකොහලක ඔබ පැටලෙන්න ගන්නවා. නැති ප්‍රශ්නත් හට ගන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා අපි මේ මාර්ගය පුහුණු කරපු විශ්වාසය තැබිය හැකි ගුරුවරයෙක් තෝරගෙන ඒ ගුරුවරයාගේ උපදෙස් මත තමයි මේ පුහුණුව කරගෙන ආයුත්තේ. එතකොට මේ සාකච්ඡා අනුග්‍රහිතය කියලා කියන්නේ අපි ඒ ගුරුවරයා ළඟට එළඹිලා වරින් වර අපේ කමටහන ගැන අපේ පුහුණුව ගැන අපි ලැබපු අත්දැකීම් ගැන ඒ ගුරුවරයාට නැවත නැවත වාර්තා කළ යුතුයි. ඒ ගුරුවරයාත් එක්ක සාකච්ඡා කළ යුතුයි. මෙන්න මේකට තමයි අපි කියන්නේ කමටහන් සුද්ධ කරනවා කියලා. අධ්‍යාත්මික මග යන අය කියන්නේ මේක හරියට ගිය මේ දේවල් දන්නවා. මේක නොතිබුණොත් ඔබේ පුහුණුව ඉදිරියට යන්නේ නැහැ. මේ කමඨහන් සුද්ධ කරනවා කියන එක තමයි මේ සාකච්ඡානුග්‍රහිතය කියලා කියන්නේ. එහෙම නැතුව තැන් තැන් වල අරයා මෙයා එක්ක තමන්ගේ මතවාදය හරි කියලා කියන්න, අනුන් හෙලා දකින්න, තමන් ඔලුප්පන්න කරන සාකච්ඡාවක් නෙමෙයි මෙතන කියන්නේ. මේ කියන්නේ තමන් තෝරගත්තු ගුරුවරයා එක්ක තමන් මේ පුහුණුවෙන් ලැබපු අත්දැකීම් වාර්තා කරලා ඒකේ අඩලු උඩුකම් හොඳ නරක හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඉස්සරහට යන්න බෑ. එතන ඇන හිටිනවා. ඔන්නෝක තමයි සාකච්ඡා අනුග්‍රහිතය තුන්වෙනි එක. හතරවෙනි එක තමයි සමත අනුග්‍රහිතය. සමත අනුග්‍රහිතය කියන එක තේරුම් ගන්න අට කතාවල එක උපමාවක් සඳහන් කරලා තියෙනවා මම ඒක මෙතෙන්දි කියන්නම් වෙලා ගියත් ඉස්සර ගොවියෝ කැලෑවල් මැද්දේ සුද්ධ කරලා හේන් හදන්න ඉඩම් හදා ගන්නවා එහෙම හදාගත්තට පස්සේ මේ ගොවියා දක්ෂ ගොවියෙක් නම් එයා දන්නවා කැලෑවක් මැද්දේ හේනක් හැදුවට පස්සේ මේක වටේට දඬු වැටක් ගැහුවේ නැත්තම් වැටක් හැදුවේ නැත්තම් භෝගයක් පහසුවෙන් වවා ගන්න බෑ මොකද කැලෑවේ මැද්දේ හේන හදලා තියෙන්නේ කැලෑවේ සත්තු ඉන්නවා සත්තු ඇවිල්ලා මේකට හානි කරනවා ඒ නිසා දක්ෂ ගොවියෙක් කරන්නේ මුලින්ම හේන සුද්ධ කරලා මේක වටේට දඬු වැටක් ගහලා වට කරනවා සත්තුන්ට සාමාන්‍යයෙන් එන්න බැරි අන්න ඒ වගේ තමයි අපේ මේ ගමනේ දඬු වැට තමයි සීලය. අපි සීලයෙන් මේ අධ්‍යාත්මික බිම වට කරලා ආරක්ෂාව දාගත්තොත් තමයි අපිට භෝගය කියන එක වර්ධනය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් භෝගේ විනාශ වෙනවා. ඒ වගේම ඊට පස්සේ මේ භෝග වගා කරලා බලන්න ඕනේ මේ සමහර භෝග පැල එකම විදිහට ඔක්කොම එකම විදිහට වැඩෙන්නේ නැහැ. සමහර ඒවායේ වර්ධනය බාලයි. සමහර ඒවා හොඳට වැඩෙනවා. එතකොට අපි දක්ෂ ගොවියෙක් මේ බාල විදිහට වැඩෙන භෝග පැල ටික තෝරලා ඒවට මොනවද අවශ්‍ය, ඒවට වතුර පොහොර හරියට වැටෙනවද බලලා ඒ අඩුවෙන් වැවෙන දේවල් වලට තියෙන අඩුපාඩු ටික බලලා එයා නැවත නැවත ඒවට වැඩිපුර වතුර වැඩිපුර පොහොර දාලා අර අනිත් ඒවායේ මට්ටමට ගන්න ඕනේ. අන්න ඒ වගේ තමයි සුත අනුග්‍රහිතය. ඒ කියන්නේ අපේ අඩුපාඩු හදා ගන්න නම් අපි වරින් වර මේ කරගෙන යන වැඩේට අදාළ බණක් අහන්න ඕනේ. එතකොට තමයි අපිට මේ අඩුපාඩු ටික මොනවද කියලා අරෙන් මෙන් මේක ගන්නට ෆික්ස් කරලා අදා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මේ පැල දැන් තාම ලදරු පැල මේවා හොඳට මුල් අල්ලලා නම් ඒවා හොඳට පොළවට අල්ලලා වැඩෙන්න නම් ගොවියෝ කරන වැඩක් තියෙනවා මේ පැලේ වටේට පස බුරුල් කරලා ඒ ගහ වටේට ගහ මුලට පස් දාන්න ඕනේ. මේකෙන් තමයි අර ගස්වල තියෙන ලපටි මුල් වලට හොඳට පොළව අල්ලලා ගහ වැඩෙන්න පුළුවන් වෙන්නේ අන්න ඒ විදිහට පස බුරුල් කරලා ගහ මුලට පස් දැම්මොත් විතරයි. අන්න ඒ වගේ තමයි සාකච්ඡා අනුග්‍රහිතය කියලා කියන්නේ. සාකච්ඡා අනුග්‍රහිතෙන් අපි මේකේ තියෙන රොස් පරොස් ටික අයින් කරලා මේ කරගෙන යන වැඩේට මුල් අල්ලගන්න සපෝට් එක දෙන්න ඕනේ. ඊළඟට මේ වගේ අලුතෙන්ම හදපු හේනක භෝග වවනකොට තනකොළ වැවෙන්නම වල් පැල වැවෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. මොකද හේන අලුත්. එතකොට ඉස්සර ගොවියෝ නම් කරලා තියෙන්නේ වල් නෙලන එක. එතකොට මේ වල් නෙලනවා වල් උදුරලා දානවා කියන එක එකපාරක් කරලා හරියන්නේ නැහැ. ඒක දෙතුන් වතාවක් විතර වල් නෙලුවට පස්සේ තමයි අර භෝගයට හොඳින් වැඩෙන්න ඉඩකඩ ලැබෙන්නේ. අන්න ඒ වගේ තමයි සමත අනුග්‍රහිතය. ඒක යන්නේ මේ සමත අනුග්‍රහිතය ගැන මම කලින් වීඩියෝ එකක් සඳහන් කළා. අපි සීලයකට ආවට පස්සේ පැවිදි වෙලා හරි ගිහිව හරි අපි සීලයකට ඇවිල්ලා මේ පාරට බැස්සට පස්සේ අපේ හිත ඇවිස්සෙන්න ගන්නවා කියලා මම කලින් වීඩියෝ එකක් සඳහන් කළා. ඒ කියන්නේ අර කලින් තිබුණට වැඩිය විශේෂයෙන් द्वේෂය, ඊර්ෂ්‍යාව, මාන, කපටිකම් කියන මෙන්න මේ කෙලෙස් ටික බහුල වෙන්න පටන් ගන්නවා. ගොඩාක් වැඩි වෙනවා. ඒක වැරද්දක් නෙමෙයි. ඒ කියන්නේ අපි පාරට බහැලා කියන එක. ඕකට අපේ ලොකු සාහිණාංශයේ ලස්සන උපමාවක් කියනවා. ඔය තොවිල් පවිල් කරන මිනිස්සු යක්ෂයෝ එහෙම ගේන්න මන්තරයක් මතුරලා ජප කරලා ඒක ඒක පටන් ගත්තට පස්සේ ඒ ආතුරය පරල වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආතුරය ආවේශ වෙන්න පටන් ගන්නවා. ආතුරය නටන්න පටන් ගන්නවා. මන්තරේ හරිනම් විතරයි ඒක වෙන්නේ. මන්තරේ වැරදි නම් කවදාවත් අමනුෂ්‍ය ආවේශ වෙලා පරල වෙලා නටන්නේ නැහැ. මන්තරේ හරිනම් තමයි ඒක වෙන්නේ. අන්න ඒ වගේ අපි මේ කරගෙන යන වැඩේ හරිනම් අපේ මනස ඇවිස්සෙන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේකට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේකට පිළියමක් විදිහට රූප කර්මස්ථානයක හිත බඳින්න ඕනේ. රූප කර්මස්ථානයක හිත බඳින්න ඕනි කියලා කියන්නේ අපි රූප කර්මස්ථානයක් ඉදිරියෙන් තියාගෙන ප්‍රධාන අරමුණ වශයෙන් කමඨහණක් තියාගෙන ඒකේ හිත ඒකාග්‍ර කරන්න ඕනේ. අන්න ඒකට තමයි අපි ඔය හුස්මට හිත තියන්න කියලා එහෙම කියන්නේ. ආනාපාන සති භාවනාව වශයෙන් කියන්නේ ඒකයි මේ හුස්ම කියන්නේ රූප කර්මස්ථානයක්. අපි ඒක තමයි ප්‍රධාන කමඨහන කරගෙන ඒක කණුව කරගෙන ඒකේ තමයි මේ ගුණා බඳින්න හදන්නේ. මේ හිත හිත කියන මේ කුලප්පු වෙච්ච සතා අරගේ තමයි ඒකාග්‍ර කරන්න හදන්නේ. එතකොට රූප කර්මස්ථානයක හිත බඳින්න ඕනේ. ඒක සමත කමටහනක් විදියට පාවිච්චි කරන්න ඕනේ. මේ අපි යන අධ්‍යාත්මික මඟ ඉස්සරහට සාර්ථකව යන්න නම්. එහෙම නැත්තම් මේක කරගෙන යන්න බෑ. ඔන්න හතරවෙනි අනුග්‍රහිතය. පස්වෙනි අනුග්‍රහිතය තමයි වැදගත්ම එක. ඒ තමයි විපස්සනා අනුග්‍රහිතය. මෙන්න මේකෙන් තමයි අනුසය කෙලෙස් වලට පහර දෙන්නේ. අනුසය කෙලස් කියන ඒවා මුලිනු පුටා දාන්න පුළුවන් වෙන්නේ මේ විපස්සනා අනුග්‍රහිතයෙන් තමයි. අනුසය කෙලස් කියලා කියන්නේ අපේ හිතේ තියෙන වංචනික ෂට මායාවී හැංගිලා තියෙන කෙලස් ටිකට. මේ කෙලස් ටික තියෙන තාක්කල් අපිට කවදාවත් ඇත්ත ඇතිසැටියෙන් පේන්නේ නැහැ. අන්න ඒ ඇත්ත ඇති සැටියෙන් දකින්න නම් අපිට සිද්ධ වෙනවා මේ විපස්සනා පුහුණු කරන්න. මොකද විපස්සනාවෙන් විතරයි ඒක පේන්නේ. ඔන්න ඔතනට එන්න තමයි අපි මෙච්චර වෙලා මේ අනුග්‍රහිත හතරකින් අනුග්‍රහිත හතරකින් හිතට සපෝට් කරගෙන පාර කපාගෙන එන්නේ ඔන්න උතෙන්ට එන්නයි. මේ කාලේ ඇත්තටම මේ අධ්‍යාත්මික මග යනවා කිව්වට ගොඩාක් අයට මේ ක්‍රම සහ විදි ටික අහුවෙලා නැහැ. ඉතින් අපි අද මේ දේශනාවෙන් කාල වේලාවත් එක්ක මේ සරල විස්තරයක් කරේ කියන දේවල් සිහියට ආවත් දේශනාව දිග වැඩි නිසා කියන්න වෙලාව නැහැ. ඉතින් ඔබ තේරුම් ගත යුතුයි. ඔබට අවශ්‍ය නම් ඇත්තටම හිත හදාගන්න. ඔබට අවශ්‍ය නම් අවංකවම අධ්‍යාත්මික මඟ දියුණු කරන්න කෙටි පාරවල් ක්‍රම හොයන්න එපා. මේක හරියට තෝරා බේරාගෙන තමන්ගේ හිත හදාගන්න අවශ්‍ය අනුග්‍රහ ටික ඔබ මෙන්න මේ විදිහට සම්පාදනය කළ යුතුයි. ඔබ විසින් මේක කළ යුතුයි. මොකද ඔබ වෙනුවෙන් මේක වෙන කාටවත් කරන්න බෑ. මෙන්න මේ කියන සීල අනුග්‍රහිතය, සුත අනුග්‍රහිතය, සක්කච්ඡා අනුග්‍රහිතය, සමත අනුග්‍රහිතය සහ විපස්සනා අනුග්‍රහිතය කියන පහෙන් ඔබ ඔබේ හිතට උදව් දුන්නොත් සපෝට් එක දුන්නොත් තල්ලුව දුන්නොත් තමයි ඔබ ඔය දඟලලා උත්සාහ කරන ඔය අධ්‍යාත්මය දියුණු වෙන්නේ. ඔබ හිත දියුණු වෙන්නේ. එහෙම නැතුව ඔබට මේක කරන්න බෑ. මේවෙන් පිට ගිහිල්ලා බටහිර ක්‍රමවලට කියන ෂණික ටෙක්නික් වලට මේක කරන්න බෑ. ඒ නිසා අපිට පුංචි පුංචි ටෙක්නික් පාවිච්චි කරන්න පුළුවන් ෂණික විසඳුම් වශයෙන්. කල් අල්ලලා යන ස්ථීර විසඳුමකට ඔබට මේ විදිහට යන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා ඔබට යම්කිසි පැටලිලා තිබුණු තැන් විසඳ ගන්න මේක උදව්වක් වෙන්නේ නැති කියලා. ඒ නිසා නිතරම සතිමත්ව උත්සාහ කරන්න මේ අනුග්‍රහිත වලින් ඔබේ හිතට අනුග්‍රහය දීගෙන සතිමත්ව පුහුණුවේ යෙදෙන්න. මොකද ඒක විතරයි ඔබට ස්ථීර සාර විසඳුමකට අරන් යන්න තියෙන එකම ක්‍රමය. තෙරුවන් සරණයි.